යථා සද්ධම්ම සවනං දුක්ඛා මොචේති පානිනං තී සද්ධාවන්ත පිනතුනි මේ සවස් කාලයේ හැමදෙනාම සූදානම් වෙන්නේ සූත්‍ර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අද දවසට નિયમિતව පවතින සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ යක්ඛ සංයුත්තේට ඇතුළත් වන පුනබ්බසු සූත්‍රය. ඒ සූත්‍රය මූලික කරගෙන ධර්ම කරුණු පැහැදිලි කරන්නට ටික වෙලාවක් සූදානම් වෙන්නේ. සංයුත්ත නිකාය සූත්‍ර පිටකයේ කෙටි සූත්‍ර ධර්ම අන්තර්ගත වෙලා තියෙන දේශනා කොටස. එහි යක්ඛ සංයුත්තයයි කියලා කියන්නේ ඇතම් යක්ෂයින් මුල් කරගෙන කරන ලද දේශනා එහෙම නැත්නම් යක්ෂයින් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි අවස්ථාවල ඒ අය නිමිති කරගෙන කරන ලද දේශනා හෝ බුදුරජාණන් වහන්සේගෙන් පැන විමසපු අවස්ථා එහෙමත් නැත්නම් ඇතැම් යක්ෂයින් බුදුන් සරණ ගිය ආකාරය, දහම් සරණ ගිය, සඟුන් සරණ ගිය ආකාරය, දහම් ඇසූ ආකාරය මූලික කොටගෙන සඳහන් වෙලා තියෙන සූත්‍ර දේශනා තමයි මේ යක්ක සංයුත්තේහි සඳහන් වෙන්නේ. ඒ කොටසට අයත් පුනබ්බසූ සූත්‍රය කියලා කියන්නේ පුනබ්බසූ කියලා කියන්නේ එක්තරා යක්ෂ පෝතකෙක් එහෙම නැත්නම් යක්ෂ දරුවෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ. මේ පුනබ්බසූ කියන යක්ෂ දරුවාගේ මෑණියන් විසින් තථාගතයන් වහන්සේ වෙත දහම් අසන්නට පැමිණි අවස්ථාවේ සිදුවුණු එක්තරා ප්‍රවෘත්තියක් සම්බන්ධ කරගෙන තමයි මේ පුනබ්බසූ සූත්‍රය සඳහන් වෙන්නේ. එතකොට යක්ෂ දරුවෙක් කියලා කිව්වහම මේ දහම් අසන පින්නතුන්ට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. එහෙමනම් දෙවියන්ට යක්ෂයින්ටත් දරුවන් ලැබෙනවද මේ මනුෂ්‍ය ලෝකේ වගේ අවශේෂ සත්ත්ව ලෝකවල වගේ ස්වභාවයක්ද එහි පවතින්නේ කියලා. එහෙම ස්වභාවයක් නෙමෙයි දිව්‍ය ලෝකේ, යක්ෂ ලෝකේ, പ്രേත ලෝකේ ඕපපාතික උත්පත්තියක් තමයි තියෙන්නේ. ඕපපාතික උත්පත්තියක් කියලා කියන්නේ <coughs> සියලුම අංග ප්‍රත්‍යංග සහිතව එකවරම පහළ වෙනවා. ඒ අයගේ කර්ම ශක්තිය තුලින්. දෙවියන් කුසල බලය නිසා ඒ වගේම ඇතැම් යක්ෂයින් සමහර විට කුසල බලයෙන් ඇතැම් යක්ෂයින් අකුසල බලයෙන් പ്രേතයින් අකුසල බලයෙන් මේ කුසල කර්මයෙන් හෝ අකුසල කර්මයෙන් ඒ අය ඒ ආත්ම භාව ලබද්දී සියලුම අංග ප්‍රත්‍යංග එකවරම පහළ වෙනවා. ඒ කර්ම ශක්තිය විසින් සියල්ල පරිපූර්ණව එකවර පහළ තමයි මේ ධහමේ හඳුන්වන්නේ ඕපපාතික උත්පත්තියයි කියලා. ඉතින් අන්න ඒ විදිහේ ඕපපාතික උත්පත්තියක් තමයි දෙවියන් යක්ෂයින් പ്രേතයින් වගේ මේ ආත්ම භාවයන්ට හිමි වෙන්නේ. එතකොට එහෙමනම් යක්ෂ ලෝකේ මේ යක්ෂ දරුවෙක් ගැන කතා කරන්නේ කොහොමද? ඒ යක්ෂයින්ට Tamanගේ විමානය තුල එහෙමත් නැත්නම් Tamanගේ උකුලෙහි යම් යක්ෂයෙක් පහළ වුණොත් ඒ මුලින් පහළ වෙච්ච යක්ෂයාට හෝ යක්ෂණියට අර පසුව පහළ වෙච්ච යක්ෂයා හෝ යක්ෂණිය දාරක ප්‍රේමයෙන් දරු සෙනෙහසින් ඒ අය පිළිගන්නවා. එතකොට මේ අපේ දරුවෙක් කියන ස්වභාවය. මොකද Tamanගේ විමානය තුලනේ Tamanගේ ගේ ඇතුලේනේ Taman ළඟනේ පහළ වුනේ. එතකොට මේ පහළ වෙන අය Tamanගේ දරුවන් හැටියට තමයි ඒ අය හඳුනාගෙන කටයුතු කරන්නේ. ඉතින් සැබවින්ම ඒ විදිහට යම්කිසි සසරෙත් සම්බන්ධතාවයක් ඇති අය තමයි එහෙම එකම විමානයේ ගිහිල්ලා පහළ වෙන්නේ. එහෙම නැත්නම් ඒ අයට Tamanට අනන්‍ය වූ වෙනම තැනක වෙනම විමානයක පහළ වෙන්නට පුළුවන්. එතකොට සසරේ යම්කිසි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති නිසා ඒ අයගේ කර්ම වේගයත් ඒකට උපකාර වෙලා අර මුලින් පහළ වෙච්ච යක්ෂයෙක් හෝ යක්ෂණියක් ඉන්න ඒ විමානයක එහෙම නැත්නම් ඒ අයගේ උකුලේ ඕපපාතිකව පහළ වෙනවා. පහළ වුණාට පස්සේ අර මුල් තැනැත්තා හෝ තැනැත්තිය මේ මගේ දරුවෙක් උපන්නාය කියන සෙනෙහසින් ආදරයෙන් ඇලිලා බැඳිලා කටයුතු කරනවා. ඉතින් මේ කියන කුණබ්බසූ කියලා කියන්නේ ඒ වගේ එක්තරා යක්ෂ මාතාවකගේ ඇකේ එහෙම නැත්නම් උකුලේ පහළ වෙච්ච යක්ෂ දරුවෙක්. ඉතින් දරුවා කියලා කිව්වට මේ පොඩි දරුවෙක් කියන ස්වභාවයෙන්ම නෙමෙයි අංග ප්‍රත්‍යාංග සම්පූර්ණව පහළ වෙච්ච එක්තරා යක්ෂාත්ම භාවයක්. එතකොට නමුත් අර මුලින් පහළ වෙච්ච අය මුලින් යක්ෂ ලෝකයේ ඉපදිච්ච අය ඒ ලෝකය පිළිබඳව ගොඩක් පරිණත භාවයක් ඇති කරගෙන තියෙනවා. ඉතින් පසුව එහි උපදින අය ඊතරම් ඒ ලෝකයේ පිළිබඳව වැටහීමක් නැහැ. ඒ නිසාත් දරුවා කියලා හඳුනා ගන්නට වටිනවා. මොකද මනුෂ්‍ය ලෝකෙත් වැඩි හිටිය අය දරුවාය කියලා කියන්නේ ලෝකය පිළිබඳව ජීවිතය පිළිබඳව පරිණත භාවයත් එක්කනේ. ඉතින් ඒ නිසා ඒ ලෝකවලත් ඒ ස්වභාවයෙන් කටයුතු කරනවා. මේ පුනබ්බසු මාතාවට එහෙම නැත්නම් මේ යක්ෂ යක්ෂණියට දරුවන් දෙදෙනෙක් හිටියා පුනබ්බසු කියලා යක්ෂ පුත්‍රයෙක් සහ උත්තරා කියලා යක්ෂ දියණියක්. එතකොට මේ දරුවන් දෙදෙනා Tamanගේ දරුවන් හැටියට සෙනෙහසින් ආදරයෙන් කටයුතු කළා. ඉතින් මේ යක්ෂාත්ම භාවයට ගැළපෙන ආකාරයේ ජීවිතයක් ඒ අය පවත්වාගෙන ගියා. එතන ඊතරම්ම කුසල බලයක් නෙමෙයි ඒ අය භුක්ති විඳේ යම් යම් අකුසල කර්මත් විපාක විඳෙමින් බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කළේ. හැබැයි මේ පුනබ්බසූ කියන මේ යක්ෂ පුතණුවනුත් ඒ වගේම ඔහුගේ මාත් මාතාව එහෙම නැත්නම් ඒ යක්ෂණියන් සසර ගමනේ පෙර ආත්ම භාවවල පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා බවුන් වඩලා මනස පුහුණු කරපු හුරුවක් පුරුද්දක් ඇති වාසනා ගුණයක් ඇති දෙදෙනෙක්. ඉතින් ඒ නිසා මේ අය කොහොම හරි ජේතවනාරාමයේ අභියස සැරිසරද්දී තථාගතයන් වහන්සේ භික්ෂු පිරිසක් ඒ වගේම ගිහි ජනතාව සම්බන්ධ කරගෙන දෙව්රම් වෙහෙරේ ධර්ම දේශනාවක් කරන අවස්ථාවක්. තථාගතයන් වහන්සේ පංච නීවරණ ධර්ම මූලික කරගෙන මේ නීවරණ ධර්මයන්ගෙන් අපේ මනස ආවරණය කරන හැටි, නිවර නිවන අහුරන හැටි, ඒ නීවරණ ධර්මයන්ට වසඟ වුණාම යට වුණාම අපේ කලයුත්ත නොකලයුත්ත වටහා නොගෙන නිවන ප්‍රත්‍යක්ෂ නොකොට මේ සසරේ දීර්ඝ කාලයක් සැරිසරන හැටි මේවා පැහැදිලි කරමින් තථාගතයන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වනවා දැන් අර පුනබ්බසු මාතාව එහෙම නැත්නම් මේ යක්ෂණිය තථාගතයන් වහන්සේ සහ ඒ අවට විශාල පිරිසක් රැස් වෙලා ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේ දහම් දේශන තන කිසිම කෙනෙක් අතප්පයක් හෙලවීමක්වත් කිවිසුමක් ඇරීමක්වත් නැතිව බොහෝම සංසුන්ව නිහඬව තථාගතයන් වහන්සේගේ දේශනාවට ඇහුම්කන් දීගෙන ඉන්නෝ දැක්කා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය ගැන සඳහන් වෙන්නේ යම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට හැම කෙනාටම එක වගේ ඇහෙනවා. හැබැයි ඒන් පිටස්තරට ඒ හඬ විහිදෙන්නේ නැහැ. මොකද තථාගතයන් වහන්සේලා ලෝකේ නිකන් ප්‍රයෝජනයක් නැති හැටියට හඬ විහිදෙන්නට ඉඩ හරින්නේ නැහැ. ප්‍රමාණාත්මකව යම්තාක් පිරිස රට පුරා ඉන්නවා නම් රට පුරාම ඉන්න පිරිසට එක වගේ ඇහෙනවා. යම්තාක් පිරිසක් ලෝකෙ පුරා ඉන්නවනම් ලෝකෙ පුරා ඒ හැම දෙනාටම එක වගේ ඇහෙනවා. ඒ විදිහට යම් පිරිසක් අරමුණු කරනවා නම් ඒ පිරිසට හැම දෙනාටම සමසේ ඇසෙන හැටියට ඉන්න ඔබට හඳ හඬ නොවිසිරෙන හැටියට තථාගතයන් වහන්සේ පාලනයක් ඇතුව තමයි උන්වහන්සේගේ බ්‍රහ්මස්වරය විහිදුවන්නේ. එතකොට මේ යක්ෂණිය අර ජේතවනාරාමයෙන් පිටත ඉඳගෙන මේ හඬට ඇහුම්කන් දුන්නට ඇයට පැහැදිලි නෑ මේ කියන කාරණය. මොකද තථාගතයන් වහන්සේ අර පිරිස සීමා කරගෙන ඒ පිරිසට මේ ධර්ම දේශනාව කරන නිසා. ඉතින් මේ යක්ෂණියට මේ දේශනාව පැහැදිලිව ඇහෙන්නේ නැති නිසා ඇය කල්පනා කළා මේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න තැන මහා පිරිසක් රැස් වෙලා ඉන්නවා. මොනවා හරි වටිනා කෑමක් බීමක් මෙතන තියනවාද දන්නේ අපටත් ගියොත් කොටහක් ලැබෙයිද දන්නේ කියන සංඥාවෙන් ටිකක් එබිකම් කරලා බැලුවා. බලනකොට තථාගතයන් වහන්සේ දහම් දේශනවාය මේ සදහැ සිතින් ගෞරවයෙන් දහම් අසන පිරිසයි කියලා මේ යක්ෂ කාන්තාව හඳුනාගත්තා. හඳුනාගත්තට පස්සේ අර සසර හුරු පුරුද්දක් තියෙන නිසා, පුහුණුවක් තියෙන නිසා, වාසනා ගුණයකුත් තියෙන නිසා මේ යක්ෂණියටත් සිහිපත් වුණා මේ දහම් ඇසුවොත් හොඳයි නේද කියලා ලොකු ප්‍රසාදයක් කැමැත්තක් කුසල ඡන්දයක් ඇයගේ මනසෙහි පහළ වුණා. ඒ පහළ වුණාට පස්සේ මේ යක්ෂණිය Tamanගේ දරු දෙදෙනාත් එක්කලාම පුනබ්බසු සහ උත්තරා කියන මේ දෙදෙනා සමගම ජේතවනාරාම භූමියට ඇතුල් වුණා. එතකොට තථාගතයන් වහන්සේ වැඩ සිටින විහාරයේහි දොරටුව අභියස මහේසාක්‍ය දේවතාවෙක් ඉන්නෝ මේ ධර්ම දේශනා කරන අවස්ථාවන්හිදී නුසුදුසු පුද්ගලයන් එතනට පැමිණීම ඒ దేవතාවන් විසින් වළකනවා. ඒ අය ඒක කුසලයක් හැටියට හඳුනාගෙන කරනවා. දැන් manuss ලෝකේ අපි හොඳ වැඩක් කරනකොට පින්කමක් කරනකොට ඒකට බාධා කරන අය වළක්වන්නට මේක සංවිධානය කරන්න හසුරවන්න අපි එක එක පුද්ගලයෝ යොදාගන්නේ. අන්න ඒ වගේ. එතකොට ඒක ගහලා බැනලා නෙමෙයි කරුණු පහදලා දීලා පරිස්සමින් ඒ අය අයින් කරලා පින්කම හොඳට කරගන්නට පහසුව සලස්වා එතකොට ඒ වගේ ඇත මහේසාක්‍ය దేవතාවෝ ඒ ඒ දොරටු වලට අරගෙන ඉන්නවා තථාගතයන් වහන්සේ දහම් දේශන අවස්ථාවල මේ ධර්ම දේශනාවට බාධා නොපමුණුවන්නටත් ඒ වගේම දහම් අසන පිරිසට පහසුවෙන් දහම් අසන්නට සුදුසු පුද්ගලයන් පමුණුවලා නොසුදුසු පුද්ගලයන් මගහරවලා එබඳු කාර්යයක් කරමින් ඒයත් යම් කුසලයක් සිද්ධ කරගන්නවා මේ දහමට අනුග්‍රහ දක්වලා. දැන් මේ යක්ෂණියක් මේ දොරටුව පසු කරගෙන අර ජේතවනාරාම භූමියට ඇතුල් වෙනකොට අර దేవතාව එක වළක්වන්නට ගියේ නෑ. මොකද මේ దేవතාව දැක්කා මේ යක්ෂණියක් වුණාට ඇයටත් යම්කිසි වාසනා ගුණයක් තියෙනවා මේ ධහම අහලා තේරුම් ගන්නට තරම්. ඒ වගේම සසර හුරුවක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ අනුකම්පාව කරුණාව ලැබිය යුතු තැනැත්තියා. ඒ නිසා මේ దేవතාවා අර යක්ෂණියක යක්ෂණියගේ පැමිණීම ආවරණය කළේ නැහැ, වැළැක්ුවේ නැහැ. ඒ නිසා ඒ යක්ෂණිය එතනට පැමුණුණා, දරු දෙදෙනාත් පැමිණියා. දැන් දරුවන්ට මේ පිළිබඳව තරම් හැඟීමක් නැති නිසා දරුවෝ කියලා කිව්වට ඒ අයට අර මා මුලින් සඳහන් කළා වගේ ඒ අය පසුව පහළ වෙච්ච නිසා මේ ලෝකය ගැන තරම් ලොකු පරිචයක් ඒ අයට නැති නිසා දැන් මේ අය මේ ධර්ම දේශනාවට බාධා කරාවිදෝ කියලා මේ පුනබ්බසු මාතාවට එහෙම නැත්නම් මේ ප්‍රධාන යක්ෂණියට සැකයක් ඇති වුණා. ඒ සැකයක් ඇති වෙලා තමන්ගේ දරුවෝ දෙන්නට ආයාචනයක් කරනවා ඉල්ලීමක් කරනවා තුන්හි උත්තරිකේ හෝහි තුන්හි හෝහි පුනබ්බසු යතහං බුද්ධ සෙට්ටස් ධම්මං සොස්සාමි සත්තුනෝ පුනබ්බසු ඔබ නිහඬ වෙන්න කලබල කරන්න එපා කෑකොස්සන් ගහන්නට එපා ශබ්ද කරන්නට එපා උත්තරාවෙනි ඔබත් නිහඬ වෙන්න මම මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ධහම ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ කියලා ඇය ප්‍රකාශ කළා ඊළඟට ඇය සඳහන් කරනවා නිබ්බානං භගවා ආහ සබ්බ ගන්තප්පමෝචනං අතිවේලාච මේ හෝති අස්මින් ධම්මේ පියායනා දැන් මේ යක්ෂණිය ප්‍රකාශ කරනවා මේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ සබ්බ ගන්ත පමෝචනං තථාගතයන් වහන්සේ සියලු බැමි වලින් නිදහස් වෙච්ච කෙනෙක් සියලු ගැට වලින් නිදහස් වෙච්ච කෙනෙක් ගැට කියලා කියන්නේ බැමි කියලා කියන්නේ මෙතන කෙලස් ගැට කෙලස් බන්ධනයන් තථාගතයන් වහන්සේ කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සබ්බ ගන්තප්පමෝචනං සියලු ගැටවලින් නිදහස් වෙච්ච සියලු බැමි නිදහස් වෙච්ච කෙනෙක්. ඒ තථාගතයන් වහන්සේ දේශන දහම මට අතිශයින්ම ප්‍රියයි. අතිවේලාච මේ හෝති. ඒ දහම අහනකොට ඒ දහම ගැන මගේ හිත කොයි තරම් යෙදෙනවද කියනවා නම් මට සීමා විෂයාති ක්‍රාන්තව මගේ මනස ඒ දෙසට ඇදී යනවා. ප්‍රමාණාතික්‍රාන්තව මේකේ ප්‍රමාණය මෙච්චරයි කාලය මෙච්චරයි කියලා නොදැනන තරමට කාලය ප්‍රමාණය ඉක්මවා මගේ මනස ඒදසට ඇදී යනවා මේ සියලු කෙලෙස් ගැටවලින් කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් වුණු තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන මේ සද්ධර්මය අසන්නට පිනතුනේ මේ සබ්බ ගන්තප් පමෝචනං කියන ප්‍රකාශනය මෙතන සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි සියලු රහතන් වහන්සේලාම කෙලස් ගැටවලින් නිදහස් වෙලා. තථාගතයන් වහන්සේ අතර විශේෂයි. භාග්‍යවතුන් වහන්සේගේ කෙලස් නැසීම පිළිබඳව සඳහන් කරන්නේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කරනවා. ඒ කියන්නේ වාසනා ගුණයත් එක්කම කෙලස් ප්‍රහාණය කරනවා. දැන් සසර ගමනේදී අපි හැම කෙනෙකුටම යම්කිසි හුරු පුරුදු තියෙනවා. ඇබ්බැහි තියෙනවා. හොඳ හරි නරක හරි. ඒ හොඳ හරි නරක හරි ඇබ්බැහි වලට තමයි වාසනා ගුණය කියලා කියන්නේ. එතකොට කෙලෙස් සහිත මනසක යහපතට හෝ අයහපතට යම් යම් හුරු පුරුදු ඇබ්බැහි සසර ගමනේ පුරුදු වෙලා තියෙනවා. රහතන් වහන්සේලා කෙලෙස් නැසුවා වුණත් මේ හුරු පුරුදු ඉතිරි වෙලා තියෙනවා. තථාගතයන් වහන්සේ කෙලෙස් නැසනකොට උන්වහන්සේගේ තියුණු ප්‍රඥාව වගේම හැම මොහොතකම අකණ්ඩව පවතින සිහි කල්පනාව නිසා උන්වහන්සේට පුළුවන්කම තියනවා මේ සාංශාරික ඇබ්බැහි පවා අහෝසි කරන්නට. එතකොට බුද්ධත්වයට පත් වුණාට පස්සේ තථාගතයන් වහන්සේ කිසිම සාංශාරික පුරුද්දක් මත නෙමෙයි කටයුතු කරන්නේ. හොඳ පුරුදුත් නැහැ නරක පුරුදුත් නැහැ. එතකොට බුදුහරෙක් කොහොමද කටයුතු කරන්නේ? හොඳ පුරුදුත් නැහැ. දැන් සසරේ දන් දුන්නා නම් ඒ පිළිබඳව පුරුද්දක් නැහැ. සසරේ දහම් දෙසුවා නම් ඒ පිළිබඳව හුරුව ඒ පිළිබඳව පුරුද්ද ඇබ්බැහිය පුරුද්ද නැහැ කියලා කියන්නේ ඒවා සම්පූර්ණයෙන් අමතක වෙලා නිකම් මේ සාමාන්‍ය ප්‍රතඥයෙක් මැරිලා උපන්නා වගේ සියල්ල අහෝසි අමතක වෙනවා කියන එක නෙමෙයි මතකය තියෙනවා නමුත් ඇබ්බැහියෙන් කරගෙන යන්නේ නැහැ දැන් සාමාන්‍යයෙන් මිනිස්සුયો ගත්තන් පස්සේ ගොඩක් දේවල් හරියටම තේරුම් අරන් කරනවා නෙමෙයිනේ දැන් සමහරු මත්පැනින් වැළකීලා ඉන්නවා එතකොට මත්පැනින් වැළකීලා ඉන්නේ ඇයිද කියලා විමසලා බැලුවොත් ඒ අය ඒකේ ආදීනවේ හරියටම වටහාගෙනත් නෙමෙයි. නමුත් ඒක හොඳ නැති දෙයක් කියලා තේරුම් අරගෙන අනිත් අයගෙන් අහලා තමන්ගේ මව්පියොත් එහෙම කරලා නැති නිසා තමන්ට ඒ විදිහේ හුරුවකුත් ඇති වෙලා නැති නිසා තමන් මත්පැනින් වැළකීලා ඉන්නේ. එතකොට ඒක හොඳ දෙයක්. හැබැයි ඒ අය වැළකීලා ඉන්නේ කරුණු තේරුම් අරගෙනම නෙමෙයි සමහරට ඇබ්බැහියක් වශයෙන්. ඊළඟට සමහරු සිල් ගන්නට පුරුදු වෙලා ඉන්නවා. සමහරු බුදුන් වඳින්නට පුරුදු වෙලා ඉන්නවා. සමහරු ඒ විදිහට භාවනා කරන්නත් පුරුදු වෙලා ඉන්නවා. මට ටිකක් භාවනා කරේ නැත්තම් නිකන් මොකද්ද වගේ හිතට. එතකොට ඒ නිසා භාවනා කරනවා. එතකොට ඒ මොකද්ද වගේ කියලා කියන්නේ දැන් ඒකට යම් ප්‍රමාණයකට ඇබ්බැහි වෙලා. එතකොට මට බණ ටිකක් ඇහුවේ නැත්තම් නිකන් දවසම බත් කෑවේ වගේ දැනෙනවා. සමහරු එහෙම කියනවා. එතකොට මේ මොකද්ද? ඒ තියෙන්නේ හොඳ දෙයට ඇබ්බැහි වෙලා. ඉතින් හොඳ දෙයට නම් ඇබ්බැහි වෙන එක උනත් කමක් නැහැ. හැබැයි ඇබ්බැහිය කියන එක පමණක් අපට ප්‍රමාණවත් නැහැ අවබෝධය සඳහා. අවබෝධය සඳහා සිහි කල්පනාවෙන් ප්‍රඥාවෙන් හේතුව ඵලය තේරුම් අරගෙන කරුණු තේරුම් අරගෙන අපට දේවල් පුහුණු කරන්නට පුළුවන් වෙන්න ඕනේ. එතකොට රහතන් වහන්සේලාට කෙලස් නැසීම කළාට උන්වහන්සේලාට ඇබ්බැහි තියෙනවා. ඒ නිසා තමයි අර තිලින්දිවච්ච හාමුදුරුව වසලයා මෙහෙට වරෙන් කියලා ඕන කෙනෙකුට වසලවාදයෙන් කතා කරන්නේ. එතකොට අර තව හාමුදුරු නමක් දානෙට වැඩමවගෙන යනකොට අර වක්කඩෙන් පැන්නේ. එතකොට නොහික්මුණුකමක් නිසා නෙමෙයි. උන්වහන්සේලා කෙලෙස් නැසලා තිබුණාට අර සාංශාරික ඇබ්බැහිය තියෙනවා. එතකොට බුදු කෙනෙකුට එහෙම කිසිම ඇබ්බැහියක් ඉතුරු වෙන්නේ සසරේ මොනම තිරසං ආත්ම භාවයක උපන්නත් ඒ කිසිම හුරුවක් මෙතනදි මතුවෙන්නේ නැහැ ප්‍රඥාවෙන් සහ සිහි කල්පනාවෙන් තීරණය කරලා පැමිණෙන කාරණයට අනුකූලවමයි උන්වහන්සේලා කටයුතු කරන්නේ. ඒ වගේම සසරේ හොඳ පුරුදු යම්තාක් තිබුණට ඒව මත කටයුතු කරන්නේ ඒ අවස්ථාවේ මතුවෙන හේතු සාධක අනුවමයි සුදුසු නුසුදුසු බව තීරණය කරලා සිහියෙන් සහ ප්‍රඥාවෙන් උන්වහන්සේලා කටයුතු කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේලා වාසනා ගුණයත් සමගම කෙලෙස් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ. එතකොට දැන් මේ යක්ෂණිය ප්‍රකාශ කරන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ කොහොම කෙනෙක්ද මේ වාසනා ගුණයත් සමගම සියලු ගැටවලින් නිදහස් වෙච්ච කෙනෙක්. සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මේ කෙලෙස් ධර්ම කියන්නේ එක්තරා බන්ධනයක්. ඒකට අහු වුණාම අපට ගැලවෙන්න ඕන වුණත් ගැලවෙන්නට බෑ. දැන් සමහරු කියන්නේ අපෝයි මේ තරහ යන එක නම් හොඳ නෑ. ඒක නවත්ත ගන්න ඕන. නමුත් නවත්ත ගන්න බෑනේ මේක. එතකොට මේ මොකද්ද කියන්නේ? දැන් ඒ අයටම තේරෙනවා මේක හොඳ නෑ කියලා. හැබැයි දැන් ගැටේට අහු වෙලා. දැන් සසර ඒක ඇබ්බැහි වෙලා හුරු වෙලා ඒකේ ගැට ගැහිලා. දැන් ලෙහා ගන්නට බෑ. අගක් මුලක් පේන්නේ නෑ. මේක ලෙහන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ. ඊළඟට තව සමහර විවාහ ජීවිතයටපත් වෙලා අපෝයි කල්ලාතුව දන්නවා නම් මෙහෙම කරගන්නෙත් නෑ. දැන් ඉතින් මොනව කරන්නද? දැන් ඉතින් පවත්වනව ඇරෙන්නේ. විවාහ ජීවිතය කියලා කියන්නේ එහෙම ගැටයක් කියන එක නෙවෙයි පින්නතුනේ එකෙන් අදහස් කරන්නේ. නමුත් සමහරු ඒකත් ගැටයක් කරගන්නවා. ඒකත් මහා බරපතල පීඩාවක් අසහනයක් කරගන්නවා. විවාහ ජීවිතය කියලා කියන්නේ ලෞකික වශයෙන් යම්කිසි බන්ධනයක් තමයි. හැබැයි ඒක තුල වුණත් අපට ඕනනම් ගැට ලෙහන්නේ කොහොමද කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒකට කරන්න නැත්තේ පරිස්සමෙන් සිහි කල්පනාවෙන් ප්‍රඥාවෙන් කාරණය අධ්‍යයනය කරන එකයි. ප්‍රත්‍යවේක්ෂා නුවණින් නැවත නැවත පරීක්ෂා කරලා බලන එකයි. අද කාලේ හුඟක් දෙනාට වෙලා තියෙන ගැට ලෙහනවා නෙමෙයි ගැට එහාට මෙහාට ඇදලා කඩා ගන්නවා. එතකොට ලණුවක් නැහැ අන්තිමට ගැටේ හැමම ඉතුරු වෙනවා දෙන්න දෙපැත්තට ඇදලා දෙකට කඩාගෙන විතරයි. එහෙම නිවන් දකින්නට බෑ. එහෙම ලෙහන්නට බෑ. දැන් මෙතන කියන්නේ සබ්බ ගන්ත පමෝචනං. සියලු ගැටවලින් නිදහස් වුණු සියලු ගැට ලෙහා දැමූ සියලු ගැට කඩා හිරවු නෙමෙයි. එහෙම කඩා හිරවලා අපට නිවන් දකින්නට බෑ. අද හුඟක් දෙනා කරන්නේ Tamanට තියෙන බන්ධන, ගැටලු, ඒ ඔක්කොම එහාට මෙහාට ඇදලා යට කරලා කඩා හිරවලා බලහත්කාරයෙන් ඒ ගොඩ වෙන්නට තමයි අද හුඟක් දෙනා උත්සාහ කරන්නේ. ඒ නිසා මේ වචනේ අපට විශේෂයෙන් වැදගත් වෙනවා. තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා කොහොම අයද කෙලස් ගැට ලිහා දැමූ ගැටයක් ලිහන්න නම් මොකද කරන්න නැත්තේ? පරිස්සමින් මේ ගැටේ පොටවල් ටික ලණුවකින් හරි කමයකින් හරි වැල්පටකින් හරි ගැටයක් වැටිලා තියෙනවා නම් මෙහි පොටවල් ටික එහාට මෙහාට ගිහින් තියෙන්නේ කොයි අතටද? කොතනින්ද පටලවිලා තියෙන්නේ? හරියටම පරිස්සමින් අධ්‍යයනය කළොත් ඒ ටික ආපස්සට යවුවෙන් පස්සේ ගැටය ලෙහෙනවා ආපහු ලණුවක් වැල්පටක් විතරයි ඉතුරු වෙන්නේ. එතනින් එහාට ගැට නැහැ. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නෝ ගැටලු ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්නෝ ඒවා මේ තෘෂ්ණාව අවිද්‍යාව නැමැති මේ කෙලෙස් ධර්ම නිසායි ඇති වෙන්නේ කියලා දැනගන්නෝ ඒ කෙලෙස් හටගන්නේ මොකක් නිසාද කියලා බලනෝ ඒවට හේතු හඳුනා ගන්නෝ ඒ හේතු ටික වෙනස් කරනෝ වෙනස් කළාට පස්සේ අර කෙලෙස් ධර්මය එතනින් අහෝසි වෙනවා අහෝසි වුණාට පස්සේ තව දුරටත් ඒ බන්ධනය ඇත්තේ නැහැ තවදුරටත් එතන ගැට ගැහිලා නැහැ. ඊතා සරල විදිහට ලෝකෙටත් අනතුරක් නොකොට තමන්ටත් අනතුරක් නොවි කාරණේ මනවින් අවබෝධ කරගෙන ගැටේ ලෙහාගෙන තමන් නිදොස් වෙලා. එතකොට දැන් මේ යක්ෂණිය වුණාට තථාගතයන් වහන්සේගේ මේ ගුණය තේරුම් ගත්තා සබ්බ ගන්තප්පමෝචනං ඒ සියලු ගැටවලින් මිදුණු සියලු ගැටවලින් නිදහස් වුණු සියලු ගැට කෙලස් ගැට ලෙහා දැමූ ඒ භාග්‍යවතුන් වහන්සේ සසර දුකින් එතර වෙන්නා වූ මේ උතුම් සද්ධර්මයේ දේශනා කරනවා. මට නම් ඒ ධහම අතිශයින්ම ප්‍රියයි. මට කාල වේලාව ඉක්ම වෙනවා තේරෙන්නේ නැහැ. මට ප්‍රමාණය තේරෙන්නේ නැහැ. ඒතරමටම මගේ මනසේ ධහමට ප්‍රියයි කියලා මේ පුනබ්බසු මාතාව මේ යක්ෂණිය ප්‍රකාශ කරනවා. ඊළඟට ඇය තවත් ප්‍රකාශනයක් කරනවා පියෝ ලෝකේ සකෝ පුත්තෝ පියෝ ලෝකේ සකෝපති තතෝ පියතරා මයිහං අස්ස ධම්මස්ස මග්ගනා මේ ලෝකේ තමන්ගේ පුත්‍රයා තමන්ගේ දරුවෝ අම්මට බොහොම ප්‍රියයි මවකට තමන්ගේ දරුවා පුතා හෝ දුව හෝ මෙතන පුත්තා කියලා කිව්වට පුතා ගැන විතරක් නෙමෙයි කියන්නේ පොදුවේ දරුවන් කියන අදහසින් තමයි මෙතන කියන්නේ. එතකොට අම්මා කෙනෙකුට දරුවෝ කියන්නේ බොහොම ප්‍රිය වස්තුවක්. එතකොට Tamanගේ ස්වාමියා කියන්නේ බිරිඳට බොහොම ප්‍රිය වස්තුන්. දැන් මේ මේ කාන්තාවක් නෙමේ කතා කරන්නේ. එතකොට කාන්තාවක් හැටියට අම්මා කෙනෙක් හැටියට මට දරුවන් අතිශයින්ම ප්‍රියයි. ඒ වගේම ස්වාමියාත් මට අතිශයින්ම ප්‍රියයි. හැබැයි මේ සියලු සසර දුක් එතර කරන සසර දුක් වලින් මුදවාලන මේ උතුම් වූ සද්ධර්මය මට ඒ ඔක්කොටම වඩා ප්‍රියයි කියලා මේ යක්ෂ මාතාව මේ යක්ෂ කාන්තාව ප්‍රකාශ කරනවා. දැන් එතකොට කාටද මේ කියන්නේ? තමන්ගේ දරුවන්ට. දරුවනේ සද්ද කරන්න එපා. කෑකෝ ගහන්න එපා. කලබල කරන්න එපා. මම බනහන්න යන්නේ. තථාගතයන් වහන්සේ මේ සියලු කෙලෙස් ධර්මවලින් මිදිලා සියලු කෙලෙස් ගැට ලිහා දමලා උන්වහන්සේ අපටත් සසර කෙලෙස් ගැට ලිහා ගන්න මඟ කියා දෙනවා. අපට මේ සසර බන්ධනයන් ලෙහෙන ක්‍රමය කියා දෙනවා. මට නම් ඒ ධහම අතිශයින්ම ප්‍රියයි. Tamanගේ දරුවෝ මට ප්‍රියයි, මගේ ස්වාමියා මට ප්‍රියයි. හැබැයි මේ සද්ධර්මය නම් මට ඒ ඔක්කොටමත් වඩා ප්‍රියයි කියලා මේ පුනබ්බසු මාතාව ප්‍රකාශ කරනවා. ඊළඟට ඇය ඊළඟ ගාථාවෙන් ප්‍රකාශ කරනවා එහෙම ප්‍රිය වෙන්නට හේතුව මොකද්ද? දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ දරුවත් නොසලකා හැරලා සැමියත් නොසලකා හැරලාද මේ දහම අහන්නට යන්නේ කියලා. ඒක නිකන් නුසුදුසු දෙයක් හැටියටත් පෙනෙන්නට පුළුවන්. ඇත්තටම කාරණේ පටලවාගෙන කළොත් නම් සුසුසු දෙයක් තමයි. දැන් අද සමහර කෙනෙක් බණ අහන්නට කියලා ලෑස්ති වෙනවා. අගක් මුලක් මොකුත් නැහැ. සැමියා කෑවද බිව්වද වැඩට ගිහිල්ලා ආවද සැමියාගේ අවශ්‍යතා හොයලා බල ඒ මොකුත් නැහැ. වාඩි වුණා නම් බණ අහනවා. සැමියාගේ අවශ්‍යතා ඉතින් තමන් ඇවිල්ලා පුළුවන් හැටියට කරගන්න ඕනේ. දරුවන්ගේ අවශ්‍යතා, ගෙදර දොරේ වැඩ කටයුතු ඒවා කළාද නැද්ද කියලා නැහැ. වාඩි වුණා නම් බණ අහනවා. බණ අහන එක හොඳ නැත්තේ නෑ. බණ අහන එක හොඳයි. හැබැයි ප්‍රමාණාතික්‍රාන්තව අනිත් ඔක්කොම අමතක කරලා මේක කරන්න ගියොත් වැඩි කාලයක් ඒක කරන්න පුළුවන් වෙයිද? වැඩි කාලයක් නම් කරන්න හම්බෙන්නේ අනිවාර්යෙන් ස්වාමියාගෙන් ගැටුම් මතුවෙනවා, දරුවන්ගෙන් ගැටුම් මතුවෙනවා, මව්පියන්ගෙන් ගැටුම් මතුවෙනවා. බොහෝ අර්බුද රාශියක් මතුවෙනවා. ඊට පස්සේ ඒ අය කියන්නේ මොකද්ද? අපි මේ බණ අහනවා අනිත් අය කැමති නෑ මේකට. ඒ අය විරුද්ධයි. මාර පාක්ෂික බලවේග මාරයෝද දන්නේ නෑ මේකට උපන්නට. ඔන්න ඊට පස්සේ මහා අර්බුදයක් අවුලක් ඇති කරගන්න. දැන් මේ පටලැවිල්ල දහමේ වැරද්දද දහම අහපු එකේ වැරද්දද? දහමේ වැරද්දවත් අහපු වැරද්දවත් නෙමෙයි ප්‍රමාණය හඳුනා ගන්නට බැරුව අගමුල පටලවාගෙන දහම් අහන්නට ගියේක. ඒ නිසා අපේ ධර්ම දේශනාවල්දී අපි නිරන්තරයෙන් අවධාරණය කරන දෙයක් තමයි පින්නතුනේ අපට නැවැත්ම සහ පැවැත්ම කියලා අංශ දෙකක් තියෙනවා. නැවැත්ම කියලා කියන්නේ විමුක්තිය සඳහා කළ යුතු දේ. පැවැත්මයි කියලා කියන්නේ මේ ලෝකය තුල ජීවත් වීම සඳහා කළ යුතු දේ. මිනිස්සෙක් වුණාම මේ පැති දෙක ගැනම මැදහත්ව හිතන්නට පුළුවන් වෙන්න ඕනේ. නැවැත්ම ගැන හිතනකොට අපිට පැවැත්මක් තියෙනවා. අපිට ලෝකයේත් එක්කලා ගනුදෙනු කරන්නට වෙනවා බිරිඳක් ඉන්නවා සැමියෙක් ඉන්නවා දරුවන් ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා ඒ අය වෙනුවෙන් කරන්න යුතුයකම් තියෙනවා වගකීම් තියෙනවා රැකියා ස්ථානයක් තියෙනවා එතන වගකීම් තියෙනවා මේ ඔක්කොමත් අපට මතක තියෙන්නට ඕන විමුක්තිය සඳහා කටයුතු කරනකොට ඊළඟට පැවැත්ම සඳහා කටයුතු කරනකොට බිරිඳ ගැන, සැමියා ගැන, දරුවා ගැන, රැකියාව ගැන හිතලා කටයුතු කරනකොට ඒකෙම ගිලුනොත් එහෙම අපට විමුක්තිය ගැන අදහස අමතකම වෙලා යනවා. ඒ නිසා රැකියාව කරනකොට, බිරිඳ ගැන හිතනකොට, දරුවා ගැන හිතනකොට, සැමියා ගැන හිතනකොට, ධන සම්පත් ගැන හිතනකොට අපට මතක තියෙන්න ඕන මේ මොනවා කළත් මේ සසර ගමන දුක් සහිතයි નિરර්ථකයි ඒ නිසා විමුක්තිය සඳහාත් නිවන සඳහාත් මේ ලබාපු මනුෂ්‍ය ජීවිතය අපි යමක් කරගන්න ඕනේ ඒ නිසා පැවැත්ම ගැන හිතනකොට අපිට නැවැත්ම ගැන යම් අදහසක් තියෙන්නට ඕන. නැවැත්ම ගැන හිතනකොට අපිට පැවැත්ම ගැන යම් අදහසක් තියෙන්න ඕන. මෙන්න මේ දෙපසම ගැන සමබරව මනස පවත්වාගෙන ප්‍රතිපදාව සම්පාදනය කරන්න පුළුවන් නම් ඒක හඳුන්වනවා කුමක් කියලාද මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාවයි තවත් වචනයකින් මේක හඳුන්වනවා සමචර්යාය සික්කති සමචර්යාව උස් පහත් වෙන්නේ නැහැ විකෘති කරගන්නේ නැහැ ඒ නිසා අතරමඟදී අඩාල වෙන්නේ දැන් අතරමඟදී අඩාල වෙන්න වෙන්නේ අර එක පැත්තක් අමතක කළොත්නේ. ධනය ගැන හිතනකොට නිවන අමතක වෙලා. ඊට පස්සේ ඉතින් නිවන් දකින්න නිවන් මතක් කරන් ආයේ බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. එතකන් නිවනක් ගැන සංඥාවක් නැහැ. ඊට පස්සේ බුදුවරු පහළ වෙලා දහම් දේශනකොට Tamanට පැවැත්ම ගැන සංඥාවක් නැති වෙනවා. එතකොට පැවැත්ම සම්පූර්ණයෙන් අතහරින්නට පුළුවන් නම් අවබෝධ කරගෙන ලෙහා ගැනීම වරදක් නෙමෙයි. මම නිතරම සිහිපත් කරන්න පින්නතුනේ තමන්ට පැවිදි වෙන්නට පුළුවන් නම් බිරිඳ සමග කතා කරගෙන සැමියා සමග කතා කරගෙන ඒ බන්ධනය ලෙහා ගත්තට වරදක් නැහැ. හැබැයි බන්ධනය තියෙද්දී ඒක එහාට මෙහාට ඇදලා නිකන් කඩාකප්පල් කරගන්න එක තව තවත් හිර කරගන්න එක සුදුසු නැහැ. ගැටේ තියෙද්දි ලෙහා ගන්න නැතුව එහාට මෙහාට අදින්න ගියාම වෙන්නේ හිර වෙලා බොටුව තද වෙන එකයි බෙල්ල හිර වෙන එකයි වෙන්නේ. ඒ නිසා හුඟක් දෙනා කරගන්නේ අර නැවැත්ම ගැන හිතන්නට ගිහිල්ලා පැවැත්ම තුල අරුබුද ඇති කරගන්නවා. පැවැත්ම ගැන හිතන්නට ගිහිල්ලා නැවැත්ම සම්පූර්ණයෙන් අමතක කරලා දානවා. ඒ නිසා මේ දෙකම සුදුසු පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව මනවින් තේරුම් අරගෙන පැවැත්මේ බන්ධන ලෙහා ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඒ ලෙහා ගන්න තෙක් විකෘති කරගන්න නැතුව කඩාකප්පල් කරගන්න නැතුව අර්බුද ඇති කරගන්න නැතුව පවත්වා ගන්නට තරම් පරිස්සම් වෙන්නට ඕන. මේ දෙපසම ගැන අවදියෙන් අපට කටයුතු කරන්නට සිද්ධ වෙනවා විශේෂයෙන් පැවිද්දෙකුට නෙමෙයි ගිහියෙකුට. එතකොට දැන් මේ පුනබ්බසු මාතාව මේ යක්ෂකාන්තාවත් ප්‍රකාශ කරනවානේ දරුවා මට ප්‍රියයි. දරුවා ප්‍රිය නැත්තේ නෑ. සැමියාත් මට ප්‍රියයි. හැබැයි මේ සද්ධර්මයේ දරුවටයි සැමියාටයි දෙන්නටම වඩා මට ප්‍රියයි. ඒකට හේතුව මොකක්ද කියන එක ඊළඟ ගාථාවෙන් මේ පුනබ්බසු මාතාව ප්‍රකාශ කරනවා. මොකක්ද ඒකට හේතුව? නහි පුත්තෝ පති වාපි පියෝ දුක්ඛා පමෝචේ යථා සද්ධම්ම සවනං දුක්ඛා මෝචේති පානිනං දැන් මොකක් නිසාද මේ සැමියාටත් දරුවටත් වඩා දහම ප්‍රිය වෙන්නේ? ඇය ප්‍රකාශ කරනවා මේ ප්‍රියමනාප වූ සැමියාටවත් දරුවටවත් පුළුවන් කමක් නැහැ අපි සසර දුකින් එතර කරන්න. නමුත් මේ උතුම් වූ සද්ධර්මයට පුළුවන්කම තියෙනවා ඒ දහම මනවින් අහලා ඒ දහම අනුව පිළිපදින්නා වූ සත්වයින් සසර දුකින් එතර කරවන්නට මේ දහම සමත් වෙනවා. අන්න ඒ නිසයි මට දරුවටත් සැමියටත් වඩා දහම ප්‍රිය වෙන්නේ. දැන් මේ මේ මේ විදිහේ පදනමකින් අපට දහම ප්‍රිය වෙනවා නම් ඒක වැරදි කියන්නට පුළුවන්ද? එතන ඇති වැරද්දක් නැහැ. එතන නිකන් අගමුල පටලවාගෙන නෙමෙයි තියෙන්නේ. එතන නිකන් පැවැත්මයි නැවැත්මයි පටලවාගෙන නැහැ. පැවැත්ම තුල මට දරුවා ප්‍රියයි. පැවැත්ම තුල මට සැමියා ප්‍රියයි. ඒක හැබෑව. හැබැයි ඒ දෙන්නෙන් එක්කෙනෙකුටවත් බෑ මාව සසර දුකින් මුදවන්නට. සසර දුකින් එතර කරවීමෙහිලා කතා කරනවා නම් මේ සද්ධර්මයේ තමයි ශ්‍රේෂ්ඨ. පින්නතුනි මෙතන ඊටාම වටිනා පණිවිඩයක් අපට දෙනවා මොකක්ද? මේ සරණාගමනය පිළිබඳව. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මම බුදුන් සරණ යනවා මම ධම් සරණ යනවා මම සංඝුන් සරණ යනවා එතකොට සමහරු කල්පනා කරනවා ආ මම බුදුන් සරණ ගිහිල්ලානේ ඉන්නේ ඒ නිසා මම ලෙඩට බේත් බොන්න ඕන නැහැ මම දැන් බුදුන් සරණ දහම් සරණ සංඝුන් සරණ ගිහිල්ලානේ ඉන්නේ ඒ නිසා මම අනිත් ප්‍රශ්න ගැන මම හිතන්න ඕනේ ඒවා ඔක්කොම තෙරුවන් සරණින් විසදේ අන්න එහෙම අඥාන විදිහට කල්පනා කරන අයත් ඉන්නවා දැන් මේ බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝන් සරණ ගිය මේ බඩේ කැක්කුම හොඳ වෙන්නද? එහෙම නෙමෙයි පින්නතුනි. බුදුහාමුදුරුව අපට සරණ වෙන්නේ, ධර්මයේ සරණ වෙන්නේ, සංඝ රත්නයේ සරණ වෙන්නේ කුමකටද? මේ සසර දුකින් එතර වෙන්නට. අසනීපයට වෛද්‍යවරයා ඉන්නවා බෙහෙත් ගන්නට. ඒකට බුදුහාමුදුරුව නෙමෙයි. මේ මානසික රෝගයට, මේ සසර රෝගයට පිළියම් කරන්නට වෛද්‍යවරයාට පුළුවන් කමක් නැහැ. එතකොට මේ ලෝක වශයෙන් අපට උදව් කරන්නට දරුවටත් පුළුවන්, බිරිඳටත් පුළුවන්, ධනයටත් පුළුවන්, ගේ දොරටත් පුළුවන් යම් ප්‍රමාණයකින් අපට සහාය වෙන්න. ඒ නිසා මේ ලෝකේ අපට ලෞකික ජීවිතය සුවපත් කරගන්නට බොහෝ දෙනාගේ පිහිට පිළිසරණ තියෙනවා. සරණ කියලා කියන්නේ මොකද්ද? පිහිට කරගන්නවා. අපට මේ ගයක් දොරක් වැස්සෙන් තෙමෙන්නේ නැතුව අවුවෙන් පිලිස්සෙන්නේ නැතුව ඉන්න සරණ වෙනවා පිහිට වෙනවා. වාඩි වෙලා ඉන්න පුටුවක් අපට සරණ වෙනවා පිහිට වෙනවා. ලෙඩට බෙහෙත් ගන්නට වෛද්‍යවරයා පිහිට වෙනවා සරණ වෙනවා. එතකොට මේ ලෝකේ ජනිත වෙන්නට අම්මා තාත්තා අපට පිහිටක් වෙනවා සරණක් වෙනවා. ඒ වගේම ධර්ම ශාස්ත්‍ර අධ්‍යයනය කිරීම සඳහා ගුරුවරයා අපට සරණක් වෙනවා පිහිටක් වෙනවා. එහෙමනම් එතකොට අපි අධ්‍යාපනය ලැබීම සඳහා ගුරුවරයෙකු පිහිට කරගන්න එක වැරදිද අපි තරුවන් සරණ ගියාම? නෑ ඒකේ වැරද්දක් නෑ. මොකද බුදුහාමුදුරුව පිහිට කරගන්නේ අපි මේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නට නෙමෙයි. ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නට බුදුහාමුදුරුවෝ නෑ. ඒකට මේ ලෞකික ජීවිතය අපට උදව් කරන්න පුළුවන් ගුරුවරයෙක් ඉන්නවා. නීතිමය ගැටලුවක් ආපුවාම ඒකට උදව් කරන්නට පුළුවන් නීතිදරයින් ඉන්නවා. ඒ නිසා අපි මේ තෙරුවන් සරණ යනවායි කියලා කියන්නේ ඒ වගේ හැල්ලු විදිහට හිතන මේ ඕනම දෙයක් සියල්ලම කරන්නට ලෞකික ජීවිතේ හැම ප්‍රශ්නයකටම අපට සක්කේ හැටියට තියන්නට කියන කතාවක් නෙවෙයි පින්නතුනේ තෙරුවන් සරණ යනවා කියන්නේ මොකටද කියන එක අපි හොඳට වටහා ගන්නට ඕන. මේ ලෝක වශයෙන් අපට ලෞකික පුද්ගලයන් උදව් කරගන්නට පුළුවන් හැබැයි මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන්ුත් විමුක්තිය සඳහා අපට උදව් කරන්නට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ කවුද? බුදුහාමුදුරුවොත් සද්ධර්මයත් ආර්ය මහා සංඝරත්නයත් පමණයි. මෙන්න මේ අදහස හරියට තේරුම් අරගෙන තමන් බුදුන් සරණ යනවා නම් ඒතනත්තාට තමයි හරියටම බුදුන් සරණ පිහිටන්නේ. මම මේ කාරණේ කිව්වේ දැන් සමහර කෙනෙක් කියනවා ආ දෙවියන්ගෙන් යමක් ඉල්ලන්නට එපා එතකොට දෙවියන්ට පූජාවක් තියන්නට එපා. එතකොට තිසරණේ හැලෙයි වගේ. ඉතින් ගරු කළ යුත්තේ දැන් දෙවියන්ට අපි යාඥා කරන්නට යන්න ඕනේ නැහැ පින්නතුන්. දෙවියන්ට අපි ආයාචනා කරන්නට යන්නට ඕන නැහැ. නමුත් කල්යාණ මිත්‍රයන් හැටියට දෙවියන් ඇසුරු කිරීම වරදක් නෙමෙයි. දෙවියන් අතරත් ඉන්නවා සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදී ඵලලාභී ආර්යයන්. ඒ අයගේ ගුණයට ගරු කිරීම වරදක් නෙමෙයි. දැන් සමන් දෙවියන් කියලා කියන්නේ ආර්ය ඵලලාභී දේවතාවෝ. එතකොට කතරගම ගත්තන් පස්සේ මහසෙන් දෙවියන් ස්කන්ධ කුමාර හැටියට Hindu නාමයෙන් සඳහන් වෙන දෙවියන් නෙමෙයි. මහසෙන් දෙවියන් කියලා කියන්නේ සෝවාන් ඵලලාභී දෙවි කෙනෙක්. එතකොට මේ වගේ බෞද්ධයින්ට දහම තුල Tamanට උදව්වක් ගන්නට උපකාර ගන්නට පුළුවන් වෙන දහම් මග දහම් මගට පිලිසරණ වෙන්නට සහාය වෙන්නට පුළුවන් වෙන ඒ වගේම මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල Tamanට ස්ථාපිත වෙන්නට මිත්‍රශීලීව උදව් කරන්නට පුළුවන් ශාසනය රකින්නා වූ මේ මහා කාර්යභාරයේදී කැප වෙලා කටයුතු කරන සම්‍යක් දෘෂ්ටික ඵලලාභී දෙවි දේවතා කොටසක් ඉන්නවා ඒ අයගේ ගුණයට ගරු කිරීම වරදක් නෙමෙයි. ඒ අය මිත්‍ර සීලිව ඇසුරු කිරීම වරදක් නෙමෙයි. දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා ආ එහෙම කරාම තෙරුවන හැලෙයි. එතකොට මේක මේ පැත්තකින් අපි එල්ලගෙන ඉන්න එකක්ද එහෙම හැලෙන්නට? එතරම් එහෙම අනවබෝධයෙන් ප්‍රකාශන කරන්න පින්නතුනේ මේ තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ මොකක්ද කියන බව හරියට හඳුනා නොගැනීම නිසා. අපි වෛද්‍යවරයා අපට උපකාර කරගන්නේ අම්මා තාත්තා උදව් කරගන්නේ එහෙම නැත්නම් ගුරුවරයෙක් උදව් කරගන්නේ තෙරුවන් පැත්තකට වීසි කරලාද එහෙම නැහැ අපට අධ්‍යාපනය ලබන්න ගුරුවරයා පිහිට කරගන්නවා මේ ලෝකෙට ජනිත වෙන්න අම්මා තාත්තා පිහිට කරගන්නවා ඒ වගේම බෙහෙතක් හේතක් කරගන්න වෛද්‍යවරයා පිහිට කරගන්නවා අපි ඒ අයටත් ගරු කරනවා දැන් බුදුහාමුදුරුවන්ට වඳිනවා කියලා අපි අම්මා තාත්තට පයින් ගහන්නේ නැහනේ අම්මා තාත්තා තුල තියෙන ගුණේ ප්‍රමාණයට අපි අම්මා තාත්තට ගරු කරනවා ගුරුවරයා අපි නොතකා හරින්නේ නැහනේ ගුරුවරයාට අපි ගරු කරනවා. ඇයි? ඒ තැනැත්තා අපට ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නට උදව් කරලා තියෙනවා. ඒ වගේ යම්කිසි දෙවි දේවතාවෙක් සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් සම්්‍යදෘෂ්ටික දෙවි දේවතාවෙක් ඵලලාභී දේවතාවේ මේ සසුන රකින්නට අපට උදව් කරනවා නම් මිත්‍රශීලීව මේ ශාසන ප්‍රතිපදාව පවත්වන්නට ධර්මානුධර්ම ප්‍රතිපදාව පවත්වන්නට යහපත් පරමාර්ථ සඵල කරගන්නට කල්යාණ මිත්‍රයින් හැටියට උදව් කරනවා නම් ඒ දෙවියන් මිත්‍රශීලීව ඇසුරු කළා කියලා ඒ අය තුල පවතින යම්කිසි ගුණයකට මිනිස්සෙයින් හැටියට ගරු කළාය කියලා ඒක තෙරුවන් සරණ paludu වෙන කාරණයක් නෙවෙයි පින්නතුනේ හැබැයි යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුවන් නෙමෙයි මේ දෙවියන්ට වැන්දොත් පිදුවොත් තමයි අපට සියල්ල ලැබෙන්නේ. දෙවියන්ට යාඥා කළොත් තමයි අපට විමුක්තිය ලැබෙන්නේ. අන්න ඒ පදනමේ යම් කිසි කෙනෙක් දෙවියන් සරණ යනවා නම් දෙවියන් පිහිට කරගන්නවා නම් දෙවියන්ට යාඥා කරනවා නම් පුද පූජා පවත්වනවා නම් ඒ තනත්තාගේ තෙරුවන් සරණම් බිඳෙනවා කියලා කියන්නට වෙනවා. ඒ ගැන 아무තු තර්කයක් නැහැ. ඇයි මේ විමුක්තිය ලබා ගැනීමෙහිලා තථාගතයන් වහන්සේ පරයා වෙන කෙනෙක්ව ඒ තැනත්තා ඉදිරිපත් කරගෙන. එහෙම කරගත්තොත් ඒ තැනත්තාගේ තෙරුවන් සරණ එයින්ම අහෝසි වෙන්නට එයම කාරණයක් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපිට අම්මා තාත්තාගේ පිහිට ගන්නට පුළුවන්, ගුරුවරයාගේ පිහිට ගන්නට පුළුවන්, ඒ වගේම වෛද්‍යවරයාගේ පිහිට ගන්නට පුළුවන් ආරක්ෂක බටයාගේ පිහිට ගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි පිනතුනේ හරකාගේ බල්ලාගේ පවා පිහිට අපි ගන්නවනේ ගොවිතැන්පත් කරගන්නට ගවයා පිහිට කරගන්නවා. ගෙදර දොර ආරක්ෂා කරගන්න සුනකෙක් පවා අපි පිහිට කරගන්න ඕනේ. අපට කරගන්න බැරි දේ අපි ඒ සතාට කියලා කරව ගන්නවා. ඉතින් එහෙමනම් අපට මේ ලෞකික ජීවිතයක් තුළ ලෞකික කටයුතු කරගන්න පිහිට වෙන්නට පුළුවන් සරණ වෙන්නට පුළුවන් අය අප්‍රමාණව ඉන්නවා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා තමයි අපිට පැවැත්ම කියලා දෙයක් ගැන හිතන්නට වෙන්නේ. අපිට අම්මා තාත්තා උදව් වෙච්ච නිසා අපි ඒ අය ගැනත් හොයලා බලන්නට ඕනේ. අපට ගුරුවරයා උදව් වෙච්ච නිසා ගුරුවරයා ගැනත් අපි හොයලා බලලා කටයුතු කරන්න ඕන. එතකොට වෛද්‍යවරයා අපට උදව් කරපු නිසා වෛද්‍යවරයා ගැනත් අපි හොයලා බලලා කටයුතු කරනවා. මේ සමාජයේ දැසිදස්සෙක් හරි අපට උදව් කරනවා නම් ඒ පුද්ගලයා ගැනත් කරුණා මෛත්‍රියෙන් මනුෂ්‍යත්වයෙන් සලකන්නට ඕන කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා පැහැදිලිවම කොතනදද සිංහාලෝවාද සූත්‍රයේදී. මේ සදිසා নমස්කාරයයි කියලා උඩට යටට වඳින්නට කියන එක නෙමේ බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒ ඒ පුද්ගලයන් ඇසුරු කරද්දී මේ සමාජයක් කියන්නේ තනි කෙනෙක් නෙමේ. මේ සියලු දෙනාගේ එකට ඒකරාශීව සමබරව පවත්වන පැවැත්මක් පින්නතුනි. එතෙන්දී අපට එක්කෙනෙක් දෙන්නෙක් ප්‍රතික්ෂේප කරලා නෑ අපට අම්මගේ උදව්ව ඕනේ නෑ අපට දෙවියගේ උදව්ව ඕනේ නෑ අපට තිරිසනාගේ උදව්ව ඕනේ එහෙම යන්නට පුළුවන් ගමනක් නෙවෙයි පින්නතුනි. මේ දහම් මඟ කියන එක මේ ජීවිතයේ සුවපත් බව සඳහා අර්ථවත් බව සඳහා යන ගමන අපට බොහෝ දෙනාගේ සහාය උපකාරය අවශ්‍යයි. ඒ නිසා ලැබිය හැකි තැනදී ධාර්මිකව කාගේ හෝ උපකාරයක් ලැබීම කිසිම වරදක් නෙමෙයි. හැබැයි අපි මතක තියාගන්නට ඕනේ අපි බැගෑපත් වෙලා අපේ ආත්ම ශක්තිය කෙලසාගෙන ඔවුන් ඉදිරියේ යාඥා කළයි කියලා වැඳ වැටුණයි කියලා අපට කාගෙන්වත් යමක් ලබන්නට බෑ. ගුරුවරයා ඉදිරියේ වැඳ වැටුණයි කියලා ශිල්ප ශාස්ත්‍රය ලබන්නට බෑ. එතකොට පාලකයා ඉදිරියේ වැඳ වැටුණයි කියලා අපට නීතියේ සහනය ලබන්නට ඒක කාරණයක් කරගන්නට බෑ. මේ විදිහට අපි තේරුම් ගන්නට ඕනේ ඒ සඳහා සුදුසුකම් අපි ඇති කරගත්තොත් ගුරුවරයාට අපි ගරු කරනවා හැබැයි ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නට සුදුසුකම් අපි තුල තියෙන්නට ඕනේ ඒ වගේම තමයි පෙනුතුනේ දෙවියන් මිත්‍රශීලීව ඇසුරු කළාට වරදක් නැහැ. හැබැයි ඊ අය ඉතිරියේ බැගෑපත්ව යාඥා කරමින් අනේ මට මේකත් කරලා දෙන්න අරකත් කරලා දෙන්නට කියලා යාඥා කරලා බුදුහාමුදුරුවෝ ධර්ම රත්නය සංඝ රත්නය පැත්තකට වීසි කරලා දෙවියන් පිහිට කර ගැනීම සුදුසු නැහැ. ලෞකික ජීවිතය තුළ සසර පැවැත්ම තුළ Tamanට යම්කිසි යහපත් අභිමතාර්ථයක් සාධනය කර ගැනීම සඳහා දෙවියෙකුගෙන් හෝ මිනිසෙකුගෙන් හෝ සතා සිව්පාවගෙන් හරි පිහිටක් ගන්නට පුළුවන් නම් ඒ පිහිට අරගෙන මිත්‍රශීලීව ඇසුරු කිරීම තෙරුවන් සරණට බාධාවක් නෙමෙයි. දැන් මේ යක්ෂණිය වුණත් මේ යක්ෂණිය මනාව පැහැදිලි කරනවා මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ මට මෙච්චර ප්‍රිය වෙන්නේ මොකක් නිසාද? ලෞකික වශයෙන් දිවි පවත්වන්නට මට පුත්‍රයා ප්‍රියයි. සැමියාත් මට ප්‍රියයි. මොකද ඒගොල්ලෝ මගේ ජීවිතේ මට ගොඩක් උපකාර කරනවා. හැබැයි ඒ එක්කෙනෙකුටවත් බෑ මාව සසර දුකින් එතර කරන්න. එහෙනම් පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවේදී තමයි මට එයයි වැදගත් වෙන්නේ. හැබැයි විමුක්තිය පිළිබඳව ප්‍රතිපදාවේදී නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවේදී මට උදව්වට උදව්වට ඉන්නේ කවුද? බුදුහාමුදුරුවෝ ධර්ම රත්නය ආර්ය මහා සංඝ රත්නය. ඒ නිසයි මට දරුවටත් සැමියාටත් වඩා මේ සද්ධර්මයේ ප්‍රිය කියලා ඒ යක්ෂ මාතාව ප්‍රකාශ කරනවා. ඊළඟට ඇය සඳහන් කරනවා ලෝකේ දුක්ඛ පරේ තස්මින් ජරා මරණ සංයුතේ ජරා මරණ මොක්ඛාය යං ධම්මං අபிසම්බුදං තං ධම්මං සෝතු මිච්ඡාමි තුන්හි හෝහි පුනබ්බසු ඊළඟට මේ යක්ෂ මාතාව ප්‍රකාශ කරනවා මේ ලෝකයේ සියලු දෙනාම ජරා මරණ ආදියට ගොදුරු වෙමින් මහා දුකක ඇලී ගැලී වාසය කරන්නේ උපන්නා වූ සත්වයාට ජරාව කියලා කියන්නේ ලෙඩවීම, මරණය කියලා කියන්නේ අභාවයට යාම. එතකොට වයසට යාම, ලෙඩවීම, මරණය, ජරාව කියලා කියන්නේ වයසට යාම. එතකොට මේ ජරාව, ඒ වගේම ව්‍යාධිය, ඒ වගේම මරණය මේවා උපන්නා වූ හැම සත්වයකටම උරුමයි. මේවා මගහැරලා ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් උපන්නා වූ සියලු සත්වයෝම මේ ජරා මරණ තුලින් දුකටපත් වෙලා ඒවැ ගිලිලා ඉන්නේ. මේ ජරා මරණ නැමැති දුක්ඛන්ද තුල ගිලුණා වූ සත්වයින්ට ඒ ජරා මරණ වලින් ගොඩ එන්නට තථාගතයන් වහන්සේ දහම් දෙසනවා. මේ ජරා මරණ වලින් ගොඩ එන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුව අනන්ත සංසාරේ වෙහෙස මහන්සි වෙලා අවබෝධ කරගත්තා. ඒ තමන් වහන්සේ අවබෝධ කරගත්තු ගැඹුරු දහම උන්වහන්සේ ලෝකයාට විවරණය කරනවා. ඒ නිසා අපටත් මේ ජරා මරණ වලින් නිදහස් වෙන්නට තියෙන එකම දහම එච්චරයි දරුවා මට ප්‍රියයි සැමියා මට ප්‍රියයි හැබැයි ඒ අයට මාව මේ ජරා මරණ වලින් ගොඩ ගන්නට බෑ ගොඩ ගන්න පුළුවන් නම් එකම දේ මේ උතුම් සද්ධර්මයේ පමණයි ඒ මොකක් නිසාද භාග්‍යවතුන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් දුක් විඳිමින් මේ ජරා මරණ වලින් මිදෙන්නා වූ ගොඩ එන්නා වූ මඟ හඳුනාගෙන උන්වහන්සේ ලොවට දේශනා කළා ඒ නිසා පුනබ්බසු ඒ දහම අහන්නටයි මම යන්නේ කලබල කරන්න නම් එපා. කරදර කරන්න නම් එපා කියලා මේ මාතාව දැන් මේ නොඑක ආකාරයෙන් ධම වර්ණනා කරලා තමන්ගේ දරුවෝ දෙන්නට ආයාචනා කරන්නේ ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මට ඉඩ දෙන්නට කියලා. මේ විදිහෙන් ප්‍රකාශ කළාම අර දරුවෝ දෙන්න නිහඬ වුණා. ඒ දරුවා ඊට පස්සේ ප්‍රකාශ කරනවා අම්ම නබ්බ්‍යා හරිස්සාමේ තුන්හි භූතාය මුත්තරා ධම්ම මේව නිසා මේහි සද්ධම්ම සවනං සුඛං ඊට පස්සේ පුතා කියනවා පුනබ්බසූ කියනවා අම්මේ මම කෑකෝ ගහන්නේ මම සද්ද කරන්නේ මගේ නැගණිය උත්තරාව එයත් කෑකෝ ගහන්නේ එයත් කලබල කරන්නේ ඔබතුමිය සද්ධර්මයේ මනවින් ශ්‍රවණය කරන්න සදහම් ඇසීම අපට සුවගෙන දෙනවා දැන් පුනබ්බසු මේ පුතණුවන් කියනවා යක්ෂ පුත්‍රයා ප්‍රකාශ කරනවා ඊළඟට ඔහු ප්‍රකාශ කරනවා සද්ධම්මස්ස අනඤ්ඤාය අම්ම දුක්ඛං චරාමසේ ඒස දේව මනුස්සානං සම්මූල් හෝ සම්මුල්හානං පබංකරෝ බුද්ධෝ අන්තිම සාරීරෝ ධම්මං දේසේසි චක්කුමාති. දැන් මේ පුතත් ඊට පස්සේ අර අම්මා කරන ලද ප්‍රකාශනයට තවත් යමක් එකතු කරනවා. අම්මේ මේ සසර ගමනේ මේ උතුම් සද්ධර්මය අහන්න ඉඩ ලැබිච්ච නිසා තමයි අද අපි මේ දුක් විඳින්නේ. මේ යක්ෂාත්මවල ඉපදිලා මේ මහා පීඩා අපි විඳින්නේ මොකක් නිසාද? මේ ජරා මරණ වලින් මිදෙන, මේ සසරින් මිදෙන උතුම් සද්ධර්මය අපට අහන්නට අවකාශ නොලැබුණු නිසා. ඒ නිසා අම්මේ මේ මෝහයෙන් මුලා වෙලා, කෙලෙස් ගිනිවල තැවරිලා, මේ සසර අතරමං වෙලා අන්ධකාරයේ ගිලිලා ඉන්න සත්වයින්ට බුදුහාමුදුරුව පබංකරෝ පබංකරෝ කියන්නේ කියන්නේ සූර්යයා වගේ ආලෝකය විහිදනවා ප්‍රඥාවේ ආලෝකය ලබා දෙනවා අවිද්‍යාන්ධකාරය දුරු කරලා ලෝකේ මනවින් දකින්නට උන්වහන්සේ මඟ පෙන්වනවා මෑණියනි ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීම යහපත් අම්මේ හොඳින්නේ දහම අහගන්න අපටත් කවදා හරි මේ සසර දුකින් මිදෙන්නට පුළුවන් වෙන්නේ ඒ දහම ශ්‍රවණය කළොත් පමණයි කියලා පුනබ්බසූ කියන මේ යක්ෂ පුත්‍රයාත් ප්‍රකාශ කරනවා මෙහෙම ප්‍රකාශ කරලා ඔහු නිහඬ වුණා තමන්ගේ නැගණියත් නිහඬ කළා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ මේ කතා සල්ලාපය දිව කනින් ශ්‍රවණය කරලා උන්වහන්සේගේ අවධානය මේ අය වෙතත් යොමු කළා. මේ අයගේ සසර වාසනා ගුණය කොහොමද කියලා නුවණින් පරීක්ෂා කරලා මේ යක්ෂ මාතාවටත් යක්ෂ පුත්‍රයාටත් සසර වාසනා ගුණ හුරු පුරුදු මතුවෙලා දහම වැටහෙන ආකාරයට තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. මේ පුනබ්බසූ කියන යක්ෂ පුත්‍රයාත් ඇයගේ මාතාවත් ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා නිමාවටපත් වෙනකොට ඒ දෙදෙනාම උතුම් වූ සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරමින් සෝවාන් ඵලෙහි පිහිටියා පින්නතොට. සෝවාන් ඵලෙහි පිහිටියාට පස්සේ දැන් අර යක්ෂ මාතාවට අසීමිත ප්‍රීතියක්, අසීමිත සතුටක් ඇය තමන්ගේ පුතණුවන්ට ආශිර්වාද කරනවා සාදුකෝ පණ්ඩිතෝ නාම පුත්තෝ ජාතෝ උරේසයෝ පුත්තෝ මේ බුද්ධ සෙට්ටස්ස ධම්මං සුද්ධං පියායති තමන්ගේ උකුලේ පහළ වෙච්ච පඬිත දරුවෙක් ලබන එක මහා වාසනාවක්. ඒක මහා භාග්යක්. දරුවෝ හැටියට හැමෝම නුවණැත්තෝ ලැබෙන්නේ නැහැ. හැබැයි මට ලැබිලා තියෙන දරුවා මගේ විමානයේ පහළ වෙච්ච මගේ උකුලේ පහළ වෙච්ච මගේ පුතා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි හොඳ පඬිතෙක් නුවණැත්තෙක්. ඔහුටත් බුදුහාමුදුරුවන්ගේ ධහම ප්‍රියයි. අනේ මගේ පුතත් මේ තථාගත සද්ධර්මය ප්‍රිය කරනවා කියලා ඒ වඩාත් සතුටටපත් වුණා. ඒ වගේම පුනබ්බසු සුඛී හෝහි අජ්ජාහස් අජ්ජාහස්මි සමුග්ගතං දිට්ඨාහි අරිය සත් දිට්ඨානි අරිය සත්‍යානි උත්තරාපි සුනාතුමේ ඊට පස්සේ ඇය Tamanගේ සතුට ප්‍රකාශ කරනවා Taman මේ ධහම අවබෝධ කරගත්තු ප්‍රකාශ කරනවා මගේ පුතා වූ මේ පුනබ්බසු සුවපත් වේවා ඔහුත් මේ දහමට ප්‍රිය වුණා. ඔහු තමනුත් නිහඬ වෙලා නැගණියත් නිහඬ කරගෙන මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මට අවකාශ සලස්වලා දුන්නා. පුතණුවනේ අද මම මේ දහම අවබෝධ කරගත්තා. මේ මම මේ සසර අනන්ත සසරෙහි දුක් මේ සසර දුකෙන් මිදෙන මඟ මම අවබෝධ කරගත්තා. අනන්ත සසරේ දුක් පීඩා වලින් අද මම නිදහස් වුණා. ඒ නිසා මගේ පුතා සුවපත් වේවා. ඔහු පඬිතෙක්. ඔහුත් මේ දහම අවබෝධ කරගත්තා. මගේ දියණිය වූ උත්තරා තවමත් මේ කාරණය අසාවා ඇයටත් මේ දහම ගැන ප්‍රිය බව ඇති වේවා ඇයත් මේ උතුම් දහම ඇසීම පිළිබඳව යොමු වේවා කියලා මේ මෑණියන් Tamanගේ දියණියටත් ආශිර්වාද කළා. දියණිය ඒ මොහොතේ දහම අවබෝධ කළේ නැහැ. පුනබ්බසූ කියන මේ යක්ෂ පුත්‍රයාත් ඒ යක්ෂ මාතාවත් දෙදෙනා සෝවාන් ඵලයටපත් වුණා. සෝවාන් ඵලයටපත් වෙනවත් සමගම ඒ යක්ෂාත්ම භාවයේ අප්‍රමාණ දුක් පීඩාවලින් නිදහස් වෙලා දෙවියන් හා සමානව යසයිසුරු සම්පත් සෞභාග්‍ය ඒ දෙදෙනාට පහළ වුණා. එතෙන් පටන් ඒ අය තන තන ඇවිදිමින් මල මූත්‍ර සෙම්සොටු ආදිය සොයමින් අන් අයගේ කැලිකසල අවුස්සමින් මේ දුක්ඛිත යක්ෂ ජීවිතය ගත කළේ නෑ අර දෙවියන්ට හා සමානව යසයිසුරු සම්පත් වලින් ආඩ්‍ය වූ දේවාත්ම භාවයකට පැමුණුණා දෙවියන් හා සමාන වූ ආත්ම භාවයන්ට පැමුණුණා එතෙන් පටන් ඒ දෙදෙනා ජේතවනරාම භූමියේම රුක්ෂයක් ඇසුරු කරගෙන උදේ හවස තථාගතයන් වහන්සේ දකිමින් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් දිව්‍ය තිතාක් එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ වැඩ සිටින තාක් ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් සතුටින් වාසය කළාය කියන බව මේ සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙනවා. එතකොට මේ යක්ක සංයුත්තේ පුනබ්බසූ සූත්‍රයේ මෙන්න මේ පුනබ්බසූ කියන යක්ෂ පුත්‍රයාත් උත්තරා කියන යක්ෂ දියණියත් ඇයගේ මාතාව වූ මේ යක්ෂණියත් පිළිබඳව මේ තිදෙනා පිළිබඳව කතා ප්‍රවෘත්තිය ඒ යක්ෂ මාතාව Tamanගේ දරුවෝ දෙන්නා අස්වසාලමින් මේ සද්ධර්මයේ තියෙන වටිනාකම ඔවුන්ට පහදා දෙමින් උතුම් බුදු වදන් ශ්‍රවණය කරලා මේ සසර දුකින් එතර වුණු ආකාරය ඔය ආකාරයෙන් ප්‍රකාශ කෙරෙන්නේ. ඒ නිසා දහමේ වටිනාකම, සදහම් ඇසීමේ වටිනාකම, සමබරව ලෝකයේ පිළිබඳව දැකීමේ වටිනාකම, පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව උදාර පණිවිඩයක්. ඒ වගේම තෙරුවන් සරණ යන්නේ කුමක් සඳහාද කියන වටිනා කාරණා මේ සූත්‍ර දේශනාවෙන් අවදි කරගන්නට, මතු කරගන්නට අපට ඒ සූත්‍ර දේශනාව උපකාර වුණා. මේ කරුණු සිහියේ පවත්වාගෙන කරගෙන සමබරව පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව මනවින් වටහාගෙන ඒ වගේම ලෞකික ජීවිතය ලෝකෝත්තර